ගිහි සැපයත් පැවිදි සැපයත් අතර වෙනස හරියාකාර තේරුම් නගත්තොත් පැවිදි ජීවිතය නීරස වෙන්න ඉඩ තියෙනවා. මෙන්න මේ නිසා අතීතයේ ආචාර්යවරු පැවිදි අපේක්ෂකගේ සිත ශක්තිමත් කරන්න නොයෙකුත් උපාය මාර්ගය යෙදුවා. මේ ඉදිරිපත් කරන්න බලාපොරොත්තු වෙන කතාවෙනුත් ඒකට නිදර්ශනයක් ලැබේවි. මහා කච්චාන මහරහතන් වහන්සේ අවන්ති රටේ කුරරගහර කියන ප්‍රදේශයේ වැඩ වාසය කරන කාලයේ සෝන කුටිකන්න කියන උපාසක මහත්මයෙක් උපස්ථායක හැටියට හිටියා. මේ සෝන කුටිකන්න උපාසක මහත්මයා ඒ කුරරගර ප්‍රදේශයේ ඊ타ත්ම ධනවත් ශ්‍රද්ධාවන්ත කාළී කියන උපාසිකාවගේ පුතෙක්. එක දවසක් මේ සුවන කුටි කන්න උපාසක මහත්මයා විවේකීව භාවනාවේ යෙදී සිටින අවස්ථාවේ මෙන්න මෙහෙම සිතිවිල්ලක් ඇති වුණා. මහා කච්චාන ස්වාමීන් වහන්සේ ධර්මය දේශනා කරන ආකාරයට පිරිසිදු භ්‍රමචාර්යාව ගිහි ජීවිතයේ ගිහි ජීවිතයේදී ආරක්ෂා කර ගැනීම අපහසුයි. බොහොම අමාරුයි. ඒක නිසා මම මේකේ ශ්‍රැවුල් ඉවත් කරලා කාෂාය වස්ත්‍රය ඇඳගෙන ගිහිගෙන් නික්ම පැවිදි වෙන්න ඕන. ඒ අදහස ඇති වුණාට පස්සේ ගිහිල්ලා කච්චාන ස්වාමින් වහන්සේට මේ Tamanට මෙහිම අදහසක් ඇති වුණා කියලා ප්‍රකාශ කරලා ස්වාමීනි මාව පැවිදි කරන්න කියලා ඉල්ලා හිටියා. එතකොට මහා කච්චාන ස්වාමින් වහන්සේ කියනවා සෝන යාව ජීව වශයෙන් දිවිහිම් කොට එක ආහාර වේලයකින් යැපෙමින් තනි අහනේ නිඳමින් ශාසන බ්‍රහ්මචාර්යාව රැකීම දුෂ්කරයි අමාරුයි. ඒක නිසා ඔය ගිහි ජීවිතයේම ඉඳගෙන බුදු පියාණන් වහන්සේ දක්වා වදාළ අන්දමට කාලානුරූපව ඉඳලා හිටලා පිහෙවස් රැකීම් වශයෙන් උපෝසත අට්ඨංග සීල රැකීම් වශයෙන් එක ආහාර වේලකින් තනියහානී නිදමින් මේ විදිහට ඒ ප්‍රතිපත්තියේ Brahmacharya ආක්‍රමය ආරක්ෂා කරන්න කියලා. ඉතින් ඒක ඇහුවට පස්සේ අර තෝණ කුටි කන්න උපාසක මහත්මයාට පැවිදි වීම පිළිබඳව තිබුණු උනන්දුව අඩු වුණා. නැවත ගිහිල්ලා නැවතත් භාවනා කරන අවස්ථාවේදී ආයෙත් අර දැඩිව හිතට ආවා මේ ගිහි ජීවිතය අමාරුයි පිරිසිදු Brahmacharyaව රකින්න මම පැවිදි වෙන්න ඕන කියලා. නැවත වරක් ගිහිල්ලා මහා කච්චාන ස්වාමීන් වහන්සේගෙන් අර වගේම අවසර ඉල්ලුවා. නමුත් මහා කච්චාන ස්වාමීන් වහන්සේ ආයිමත් ඒකට ඒක ප්‍රතික්ෂේප කිරීම වශයෙන් කිව්වා මේක දුෂ්කරයි ඒක නිසා ඔය ගිහි ජීවිතයේ මිදගෙන ওই විදිහට තාව ජීව නෙවෙයි කාලානුරූපව භ්‍රමචාරියාව රකින්න උත්සාහ වෙන්න. ඉතින් ඒ අවස්ථාවෙත් ඒ අදහස යටපත් වෙලා නැවතත් ගිහිල්ලා තුන්වෙනි වරටත් භාවනාවේදී අර දැඩිවම මේ හිතවිල්ල ඇවිල්ලා මහා කච්චාන ස්වාමීන් වහන්සේගෙන් නැවතත් ඉල්ලා හිටියා. අන්නේ අවස්ථාවේ මහා කච්චාන ස්වාමීන් වහන්සේ සෝන කුටි කන්න උපාසකුන් නැහේ පැවිදි කළා. පැවිදි කරලා අවුරුදු 3කට පස්සේ බොහොම අමාරුවෙන් උපසම්පදාව සඳහා සංඝයා වහන්සේලා 19ක් එහෙම මෙන් සොයාගත්තා. මොකද හේතුව අවන්ති රටේ සංඝයා වහන්සේලා බොහොම හිගයි. ඒක නිසා බොහොම අමාරුවෙන් තමයි උපසම්පදාවට සංඝ පූර්ණේ වශයෙන් දස නමක් සොයාගෙන උපසම්පදාවක් දුන්නා. ඉතින් මේ සෝන කුටිකන්න ස්වාමීන් වහන්සේ උපසම්පදා වෙලා වස් කාලය ගත කළාට පස්සේ මෙන්න මෙහෙම හිතවිල්ලක් ආවා. භාග්‍යවතුන් වහන්සේ එහෙම නැත්නම් බුදු පියාණන් වහන්සේ මෙන්න මේ මේ ස්වરૂපය කියලා මා අහලා තියෙන මිසක් මට තාම සියතින් දකින්න බැරි වුණා. භාග්‍යවතුන් වහන්සේ මට දකින්න ලැබෙනවා නම් මට බොහොම ලොකු දෙයක්. ඒක නිසා මම උපාධ්‍යයන් වහන්සේ අවසර දෙතොත් බුදු පියාණන් වහන්සේ දකින්න වඩින්න ඕන කියලා චාරිකාව. ඊළඟට කුටිකන්න ස්වාමීන් වහන්සේ ගිහිල්ලා මහා කච්චාන ස්වාමීන් වහන්සේට ඒ අදහස කියලා අවසර ඉල්ලා හිටියා. එතකොට මහා කච්චාන ස්වාමීන් වහන්සේ සාදු සාදු කියලා ඒක බොහොම සතුට ප්‍රකාශ කළා. යන්න සෝන ගිහිල්ලා ඒ පහදවන සුළු ස්වરૂපය ඇති ඒ ශාන්ත දාන්ත වූ ශාන්ත වූ මනස ඇති ඒ භාග්‍යතුන් වහන්සේ දකින්න. දැකලා මගේ වචනේ භාග්‍යතුන් වහන්සේගේ සුව දුක් විමසලා වන්දනාව කරන්න. ඒ උපාධ්‍යයන් වහන්සේ භාග්‍යතුන් වහන්සේගේ පා වඳිනවා කියලා. එළයි විදිහට ආශිර්වාදාත්මකව ඒක අනුමත කළා. ඉතින් සෝන කුටිකන්න ස්වාමීන් වහන්සේ තමන්ගේ ගුරුහාඳුරන්ට වැඳලා පැදකුණු කරලා තනසුන් සකස් කරලා තියලා පාත්‍ර සිවුරු අරගෙන දුර ගමනක් අවන්ති රටේ ඉඳලා ජේතවනාරාමයේ බලා පිටත් වුණා. ඉතින් අනුපිළිවෙලින් ක්‍රමක්‍රමයෙන් හිම චාරිකාවේ වැඩම කළා. එක දවසක් දා ජේතවනාරාමයට පැමිණියා. පැමිණිලා බුදු පියාණන් වහන්සේ දැකලා අර තමන්ගේ ගුරු හාමුදුරුවෝ කිව්ව විදියටම වන්දනා කළා. භාග්‍යවතුන් වහන්සේත් සාමාන්‍ය සුපුරුදු ආකාරයටම ඒ විදිය ආගන්තුක භික්ෂුවක් ආවහම සතුටු සාමීචි සතාවේ යෙදුනා. කොහොමද ඒ චාරිකාවේදී ඒ ගමනේදී හොඳට පින්ඩපාත හිම ලැබුණාද කරදර වුණාද සුවසේ ආවද කියලා. ඉතින් එසේ ස්වාමීනි කියලා හැම කිව්වට පස්සේ බුදු පියාණන් වහන්සේ ආනන්ද ස්වාමින් වහන්සේට අදාලා ආනන්ද මේ ආගන්තුක භික්ෂුවට සෙනසුනක් පනවන්න කියලා. එතකොට ආනන්ද ස්වාමීන් වහන්සේ බුදු පියාණන් වහන්සේගේ හිතුම් පැතුම් හරියට දන්න නිසා තේරුම් ගත්තා මේ විදිහේ විශේෂ කියමනක් කියන්නේ සෙනසුනක් පනවන්න කියලා කියන්නේ භාග්‍යතුන් වහන්සේ මෙහෙම අවසර දෙන්නේ තමන් වහන්සේගේම ගඳ කිලියේ තමන්ගේ ගඳ කුටියේ ඒ භික්ෂුව රාත්‍රිය ගත කරනවා දකින්ට කැමති නිසා වෙන්න ඕන කියලා තේරුම් අරගෙන භාග්‍යතුන් වහන්සේගේ ගන්ධ කුටියම සෙනසුන පැනෙව්වා මේ සෝන කුටි කන්න ස්වාමීන් වහන්සේ. ඉතින් ඊළඟට ඒ එදා රාත්‍රී වැඩි කාලයක්ම බුදු පියාණන් වහන්සේ එලිමහනෙහි භාවනානුයෝගීව ඉඳලා පාහෝදගෙන කුටියට වැඩම කළා. සෝන ස්වාමීන් වහන්සේත් එලිමහනේ භාවනාවේ වැඩම කළා රාත්‍රී වැඩි කාලයක් භාවනාවේ වැඩ ඉඳලා සේනාසනයට ඇතුළු වුණා. ඊළඟට අපට අහන්න ලැබෙන්නේ බුදු පියාණන් වහන්සේ උදෑසන අලුයම් කාලයේ අවදි වෙලා තෝණ ස්වාමීන් වහන්සේට කියනවා භික්ෂුව ඔබට ධර්මයක් දේශනා කරන්න වැටහේවා කියලා. අනේ එතකොට සෝණ ස්වාමීන් වහන්සේ Tamanට කටපාඩම් තිබුණු දැන් මේ කාලේ සූත්‍ර නිපාත නැමැති ධර්ම ග්‍රන්ථයේ අඩංගු වන ගාථාමය සූත්‍ර 16ක්. ඒකට කියන්නේ අටක වර්ග කියන පරිච්ඡේදයේ සඳහන් වෙන ගැඹුරු අර්ථවත් ගාථාමය සූත්‍ර 16ක්ම කටපාඩමින් ඊටාම හොඳ ස්වරයෙන් ඊට ගැළපෙන නිස්වරයෙන් හොඳට ශබ්ද නගලා දේශනා කළා. ඒක අහලා භාග්‍යතුන් වහන්සේ ඊටාම සතුට ප්‍රකාශ කළා බොහොම හොඳයි භික්ෂුව ඔබ හොඳ ස්වරයෙන් ඊටාමත්ම පැහැදිලිව නිදොස්ව ගලා යන අර්ථය හෙළි කරන අන්දමේ හොඳ ස්වරයකින් සූත්‍ර දේශනාව දේශනා කළාය. ඊළඟට බුදු පියාණන් වහන්සේ ආනෝ මහණ ඔබට වස් කීයද කියලා. එතකොට සෝන කුටි කන්න ස්වාමීන් වහන්සේ කියනවා ස්වාමීනි මට එක වසයි තියෙන්නේ. සංඝයා වහන්සේලාගේ වයස ගණන්නේ ගත කළ වස් කාලය අනුවයි. ඉතින් එක වසයි මට තියෙන්නේ කියලා කිව්වා. උපසම්පදාමේ එක වසයි. එතකොට බුදු පියාණන් වහන්සේ අහනවා මොකක්ද මහණ මෙච්චරකල් කළේ කියලා. මෙච්චරකල් මොකද කළේ? එතකොට සෝන ස්වාමීන් වහන්සේ කියනවා ස්වාමීනි මම මේ කාමයන්ගේ ආදීනව පක්ෂය නම් මම දැක්කා. ඒ වුණත් ගිහි ජීවිතේ නොයිකුත් කම්කටොළු කරදර වැඩ කටයුතු නිසා මේ විදිහට මට පැවිදි වීම පමා වුණා කියලා. අන්න මේ අවස්ථාවේ තමයි බුදු පියාණන් වහන්සේ අපි අර මාතුකා වශයෙන් වදාළ ගාථාව වදාළේ ඒ ගාථාව ඇත්ත වශයෙන් අර උදානපාලි කියන ඒ ග්‍රන්ථයේ සඳහන් වෙනවා. ඒ ග්‍රන්ථයේ තියෙන්නෙම ප්‍රීති වාක්‍ය වලට මුල් තැන දෙන ආකාරයකින්. ඉතින් ඒ ඒ ප්‍රීති වාක්‍යයක් හැටියට බුදු පියාණන් වහන්සේ ප්‍රකාශ කළ ගාථාව තමයි අපි මුලදී කිව්වේ. දිස්වා ආදීනවං ලෝකේ ඤත්වා ධම්මං නිරූපදීන් අරියෝ නරමති පාපේ පාපේන රමති සුචි ලෝකේ ආදීනව පක්ෂය දැකලා නිරුපදී නම් වූ සියලුම උපදීන් ඒ අතහැරීම් කියලා කියන නිමන නිරුපදී නම් වූ නිර්වාණය දැනගෙන නිර්වාණ ධාතුව දැනගෙන ආර්ය පුද්ගලයා පාපෙහි නොඇලෙයි පිරිසිදු තැනැත්තා පාපෙහි නොඇලෙයි කියන ඒකටි අදහසයි එතන තියෙන්නේ ඉතින් ඒ මේ සෝන ස්වාමීන් වහන්සේ පිළිබඳ ප්‍රවෘත්ති සූත්‍ර පිටකයේත් විනය පිටකයේත් තව හුඟක් මේ තැන්වල තියෙනවා. මෙතන අර ප්‍රීති වාක්‍යයට මුල් තැන දීපු ආකාරයට දීපු නිසා මේ ටිකයි තියේ වෙන්නේ. මේ ටික මුල් තැන තියාගෙන අපි අනිත් කරුණුත් ඒ අවස්ථානුකූලව එකතු කරගනිමින් දැන් ඊළඟට මේක පිළිබඳ යම්කිසි විවරණයක් කරන්න බලමු. අපි මෙයින් බලාපොරොත්තු වෙන්නේ මේ කථාන්තරය තුලත්, ගාථාව තුලත් ඇතුළත් වෙන වටිනා අදහස් ටික මතු කර ගැනීමයි. ඉතින් පළමුවෙන්ම අපි මේකට හිත යොදනකොට මේ පින්නතුන්ටත් සමහර විට සැක උපදින විදිය කාරණාත් මෙතන තියෙන නිසා අපි ඒවා පිළිවෙන ආකාරයට එකින් එක අරගෙන බලමු. දැන් මේ මහා කාච්චාන කියන ස්වාමීන් වහන්සේ එසේ මෙසේ කෙනෙක් නෙවෙයි. මේ බුද්ධ ශාසනයේ බුදු පියාණන් වහන්සේගෙන් ඒතදග්ග කියන ඒ ඒතදග්ග තනතුරක් සම්මාන වශයෙන් ලබාපු කෙනෙක්. මේ ඒතදග්ග තනතුර කියලා කියන්නේ පින්නතුනි බුදු පියාණන් වහන්සේගේ බුද්ධ චාරිත්‍රයක් තිබුණා හැම බුදුවරුන්ගේම චාරිත්‍රයක්. Tamanගේ භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා කියන සිව්වණක් පිරිසෙම යම් යම් අංශවලින් විශේෂ ශක්තියින් නැති ඒ අය හඳුන්වා දෙන සංඝයා වහන්සේලාට ඊත දග්ගම් භික්කවේ මම ශාවකාණන් ආදී වශයෙන් මාගේ ශ්‍රාවකයන් අතර මෙන්න මේ මොහු එහෙම නැත්නම් මෑය අග්‍රයි ප්‍රධානයි කියලා ඊළඟට ඒ කාරණිය සඳහන් වෙනවා. මෙන්න මේ කාරණේ. ඒ විදිහට මහා කච්චාන ස්වාමීන් වහන්සේට ප්‍රධානත්වයේ අග්‍ර ස්ථානය ලැබුණේ බුදු පියාණන් වහන්සේ කෙටියෙන් දේශනා කළ සූත්‍ර දේශනාවක් සවිස්තරව විග්‍රහ කරලා දේශනා කිරීමේ දක්ෂ වික්ෂුන් වහන්සේලා අතර අග්‍රයි. ඒ විශේෂ දක්ෂතාව මහා කච්චාන ස්වාමීන් වහන්සේ තුල තිබුණා. ආර්ථකතන වශයෙන් බුදු පියාණන් වහන්සේ දේශනා කර කෙටි කියමන දීර්ඝ වශයෙන් විස්තර කිරීම. ඉතින් ඒ විදිහේ වටිනා ස්වාමින් වහන්සේ නමක් ඊළඟට ඒ වගේම මේ කතාවේ කියවුණා මේ අවන්ති රටේ භික්ෂු සංඝයා ඊටාම අඩුයි කියලා. ඉතින් එහෙම එකේදී මේ අපිට සමහර විට සැකයක් ඇති වෙන්න පුළුවන්. මොකද මේ මහාකච්චාන හාමුදුරුවෝ මහාකච්චාන ස්වාමින් වහන්සේ අර සෝන කුටි කන්න උපාසකුන් නැහේ පැවිදි වෙන්න අවසර ඉල්ලුවාම ඒක දෙසරයක්ම ඒකට ඒක ප්‍රතික්ෂේප කළේ. අපි නම් බලාපොරොත්තු වෙන්නේ කියන්න තිබුණේ මේ විදිහේ දෙයක්. අපේ ප්‍රදේශයේ සංඝ බලය බොහොම අඩුයි. බොහොම හොඳයි. ඉක්මනට පැවිදි වෙන්න. තවත් පුළුවන් නම් 10 15 දෙනෙක් එකතු කරගෙන ඉන්න අපිට පිරිකර සොයා ගන්න පුළුවන්. හොඳ පැවිදි පින්කමක් පවත් ගන්න පුළුවන් කියලා ධෛර්ය කරනවා වෙනුවට මේ පැවිද්ද දුෂ්කරතාව ප්‍රකාශ කළා. ඒ දුෂ්කරතාව ප්‍රකාශ කළ වචනත් ඊටාම වැදගත්. කාලෝචිත හැටියට හැංගෙන නිසා මේ කාරණා මතු කරලා දෙන්නේ. එතන මේ මහා කච්චාන ස්වාමීන් වහන්සේ පැවිද්ද දුෂ්කරකම පෙන්වුවේ මෙහෙමයි. යාව ජීව කියන වචනය සඳහන් වෙනවා. මේ පැවිද්ද කියන එක ඒකේ අදහස යාව ජීව දිවි හිම් කොට දිවි ඇතිතා එක ආහාර වේලෙන් යැපෙමින් තනි යහනේ නිදමින් Brahmacharyaව රැකීම. ඒක අමාරු දෙයක්. එතකොට ඒ කාලේ අපිට මෙයින් පේනවා ඒ කාලේ පැවිද්ද කියන එක తాවකාලික සංකල්පයක් නෙමෙයි තියුනේ යාව ජීව සංකල්පයක්. මේක බොහොම බැරෑරුම් එකක් හැටියට. මේක ලිහිල් කරගත යුතු දෙයක් නෙවෙයි. දැඩි අදිෂ්ඨානයකින් ගත යුතු ජීවිතය පිළිබඳ දැඩි තීරණාත්මක පියවරක් තමයි පැවිද්ද කියලා කියන්නේ. අබිනික්මන කියලා කියන්නේ ආවට ගියාට කරන දෙයක් නෙවෙයි. සතියක දෙයක පොඩි නිවාඩුවකට ගිහිල්ලා එනවා වගේ දෙයක් නෙවෙයි. බුද්ධ කාලයේ පැවිද්ද කියන එක ගැඹුරු අදහසකින් ගැඹුරු නික්කම්ම සංකල්පයකින් ගත යුතු තීරණාත්මක පියවරක් බවයි අපිට මෙයින් පේන්නේ. ඒක නිසායි අර මහා කච්චාණ ස්වාමීන් වහන්සේ ඒකට තාම සුසුසුකම තැහෙන පමණ මේරීමක් අර උපාසකුන් හැතුළ නැති බව දන්න නිසායි දෙවරක්ම ප්‍රතික්ෂේප කළේ. නමුත් ඒ එක්කම ඒ වෙනුවට විකල්ප ක්‍රියාමාර්ගයක් පෙන්නවා. එහෙමනම් කරන්න තියෙන්නේ මොකක්ද? පැවිදි වෙන්න තරම් යාව ජීවික වශයෙන් ඒ තරම් දැඩි කැපවීමකින් ඒ පියවර ගන්න ශක්තිය නැත්නම් කරන්න තියෙන්නේ ගිහි ජීවිතයේම ඉඳගෙන අර කාලයුත්තම් කාලානුරූපව භ්‍රමචර්යාවට උත්සාහයක් වශයෙන් ඉඳ හිටලා අර විදියට පොය දිනක ආහාර වේලක් අතහැරලා ඒ ගිහි සැපත් අතහැරලා භ්‍රමචර්යාව රැකීමයි ඒ විකල්ප ක්‍රියාමාර්ගයත් මහා කච්චාන ස්වාමීන් වහන්සේ පෙන්ලා දුන්නා. ඒ තුලින් අපිට යම් අදහසක් ගන්න පුළුවන්. අතීතයේ පැවිද්ද පිළිබඳව අන්න පැවිදි අපේක්ෂකයෙකු යාව පමණින් කිව්ව පමණින් පිරිස් වැඩි කරගන්න සංකල්පයකින් නෙවෙයි පැවිදි කළේ. ඔලු ගෙඩි ගැනීමෙන් සාසන දියුණුව මනින්න බෑ. ඒක නිසා අර ටික දෙනා නමුත් නියම යඹුරු අදහසකින් අර කියාපු කැපවීමකින් යුක්තව ඒ පැවිදි ජීවිතයට අවශ්‍ය කාරණා ඉෂ්ට කරන්න සූදානම් නම් අන්නේ අවස්ථාවේ ඒ අන්න එතකොටයි ඒ මේරු අවස්ථාවේ අවසර දෙන්නේ. ඒක නිසා තමයි අර තුන් වරක් තුන්වෙනි වර කළ ඉල්ලීම අනුවයි මහා කච්චාන ස්වාමින් වහන්සේ අවසර දුන්නේ. ඊයින් පේනවා හිත ඇතුලේ එනෙක්ම සංකල්පය මෝරන්න සැලැස්සුවා. දැන් උනත් සාමාන්‍ය චාරිත්‍ර වශයෙන් තුන් වරක් පැවිද්ද ඉල්ලනවා. නමුත් එක පිට එකවරට කියාගෙන කියාගෙන යනවා. නමුත් මේකේ ගැඹුරු අදහස මොකද්ද? පළමුවෙනි වර කිව්වා සමහර විට හිත වෙනස් වුණා නම් ඒක එතනින් නතර කරනවා. ඒක දැන් ඉතින් චාරිත්‍රයක් බවට හැරිලා. නමුත් මෙතන ඔන්න හොඳටම පේනවා. පළවෙනි වර ඇවිල්ලා කිව්වා හරවල ඇවිල්ලා. දෙවෙනි වරක් ඉල්ලා හිටියා ඒත් හරවල යවුවා. තුන්වෙනි වරක් ඉල්ලා හිටියාම දැන් ඉතින් මේ තරම් තුන් සැරයක් ඉල්ලන්නේ යම්කිසි මේ ගැඹුරු අදහසකින් කියලා ඔන්න අවසර දුන්නා. ඔයින් අපට පේනවා එතකොට මේ පැවිදි කිරීම පැවිද්ද කියන එක පැවිද්දේ ගරුත්වය ආරක්ෂා වෙන ආකාරයට අතීතී ආචාර්යවරුන් තමන්ගේ පැවිදි අපේක්ෂකයින් හැසිරෙව්වේ. ඉතින් ඉතින් ඒ වගේම කොහොන ස්වාමින් වහන්සේ ඒ ප්‍රතිපatti රකින්න අමාරු වෙන්නේ නැත්තේ සමහර විට මහා ධනවත් පවුලකින් පවුලක උපාසක කෙනෙක් ඒ වගේම නොයිකුත් ව්‍යාපාරික කටයුතු ආදී දේවල් තියෙන්නේ නැති ඒ හැම එකක් නිසාම තමයි අහාකච්චන ස්වාමීන් වහන්සේ මුලදී අවසර නොදී පසුව ඒවා ඒ හිත තුල ඒක මෝරා ගියාට පස්සේ අවසර දුන්නේ. එතකොට ඒ කාරණය එහෙමයි. ඊළඟට අපි තව පැත්තක් බලමු. මේ සෝන ස්වාමීන් වහන්සේ බුදු පියාණන් වහන්සේ දකින්න වැඩම කළාට පස්සේ බුදු පියාණන් වහන්සේ විශේෂ වරප්‍රසාදයක් දුන්නා. මොකද්ද වරප්‍රසාදය? Taman වහන්සේගේම කුටියේ. ප්‍රයගත කරන්න අවසර දුන්නා. ඒක ඊටාම දුර්ලභ වරප්‍රසාදයක් සාමාන්‍ය ශ්‍රාවකයෙකුට. බුදුරජාණන් වහන්සේගේ ගන්ධ කුටියේ ප්‍රයගත කරන්න ලැබීම. ඒකට හේතුව මොකද කියන එකත් අපි හිතලා බලන්න ඕන. මේ සෝණ කුටි ගන්න ස්වාමීන් වහන්සේත් එසේ මෙසේ කෙනෙක් නෙවෙයි. දැන් අර මහා කච්චන ස්වාමීන් වහන්සේ අර தત્ත්වයේ ලැබුවේ අර අපි කිව්වේ ඒතදග්ග තනතුර ලැබුවේ පදුමුත්තර බුදු පියාණන් වහන්සේ වෙතින් ඊට නියත විවරණය ලැබුණ නිසා ගෞතම බුද්ධ ශාසනයේ අර කෙටියෙන් දේශනා කළ එක සවිස්තරව දේශනා කරන අය සංඝයා වහන්සේලා අතරින් අග්‍රය තනතුරු ලබනවා කියලා. ඒ වගේම සෝනකුටි කන්න ස්වාමීන් වහන්සේ පිළිබඳවත් පදුමුත්තර බුදුරජාණන් වහන්සේ සඳහන් වෙන්නේ පදුමුත්තර බුදුරජාණන් වහන්සේගෙන් නියත විවරණ ලබාගත්තු කෙනෙක්. යම්කිසි විශේෂ කාරණයක් සම්බන්ධයෙන් මොකක්ද එතන සඳහන් වෙන්නේ කල්යාණ වාක්කරණානම් කල්යාණ වාක්කරණ කියලා කියන්නේ යහපත් වාග් විලාසය ඇති යහපත් වාග්විලාසය ඇතිව ධර්මය දේශනා කරන්න පුළුවන් සංඝයා වහන්සේලා අතර අග්‍රතනතුරයි සෝන කුටි කන්න සාරණාසේ. දැන් මේ පුංචි කතන්තරේ නොකියුවත් විනය පිටකයේ ආදී තැන්වල සඳහන් වෙනවා. ඇත්ත වශයෙන්ම බුදු පියාණන් වහන්සේ අනුමෝදන් වුණා පමණක් නෙවෙයි, එහෙම නැත්නම් සතුට ප්‍රකාශ කළා පමණක් නෙවෙයි, සෝන කුටි කන්න ස්වාමීන් වහන්සේගේ දේශනාවට, ඒ කියන්නේ එතන සඳහන් වෙන්නේ සරභඤ්ඤ දේශනාව. සරභඤ්ඤ දේශනාව කියලා කියන්නේ හොඳ ගැළපෙන ස්වරයෙන් මට සිලිටි ස්වරයෙන් ඊළඟට ආර්ථිය පැහැදිලි වෙන ආකාරයට නිදොස්ව ගලා යනන්දමින් මේ ධර්මයේ දේශනා කළ ඒ දක්ෂතාව. ඒ නිසා කල්යාණ වාක්කරණ යහපත් වාග් විලාසය ඇති භික්ෂුන් වහන්සේලා අතර අග්‍රතනතුර බුදු පියාණන් වහන්සේ මේ සුවන කුට්ටිකන්න ස්වාමීන් වහන්සේට සම්මානය දුන්නා. එතකොට අන්න ඒ එයින් අපිට හිතා ගන්න පුළුවන් අර වරප්‍රසාදියේ විශේෂ වරප්‍රසාදිය ලැබුණේ බුදු පියාණන් වහන්සේට ඕනකම තිබුණා. මේ ගෝලයාගෙන් පාඩම ගන්න උදෑසනම හරියට පාඩම් අරගෙන ඉවරලයි සම්මානය දුන්නේ. ඉතින් ඒකට ඉඩ සැලසීම් වශයෙන් උයි අපිට හිතා ගන්න තියෙන්නේ බුදු පියාණන් වහන්සේ රැයෙහි රාත්‍රිය ගත කරන්න ඒ තෝණ කුටි කන්න ආගන්තුක ස්වාමීන් වහන්සේට ඉඩ සැලසා දුන්නේ. ඒ වගේම අපිට පේනවා එහෙම ඉඩ සැලසා දුන්නාට පස්සේ ඒ ඉඩ සැලසා දුන්නේ මේ සෝන ස්වාමීන් වහන්සේත් එක්ක ඒ රටතොට විස්තර කතා කර කර ඉන්න නෙවෙයි. ඒක අපට පැහැදිලි වෙන්නේ භාග්‍යතුන් වහන්සේත් රාත්‍රියේ වැඩි කාලයක් එලි මහණේ භාවනාවේ වැඩ සිටියා. ඒ ආගන්තුක සෝන ස්වාමීන් වහන්සේ රාත්‍රී කාලයේ වැඩි කාලයක් එලිමහනේ භාවනාවේ වැඩ සිටියා. ඇවිල්ලා මධ්‍යම යාමේ පමණයි සැතපුණි. අනින් පේනවා එතකොට ඒ ආගන්තුක වුණු පමණට ඒ රටතොට කතා කර කර ඉන්න නෙවෙයි බුදු පියාණන් වහන්සේ මේ ආගන්තුක භික්ෂුවට අර විදියේ වර ප්‍රසාදයක් දුන්නේ උදෑසන නැගිටලා පාඩම් අරගෙන සුදුසුසට සුදුසැන දීමටයි. අන්න ඒ විදිහට අපිට ඒ කාරණයක් තේරුම් ගන්න පුළුවන්. ඊළඟට ඒකම කිය යුතු දෙයක් තමයි දැන් මේ සෝන ස්වාමීන් වහන්සේගේ යහපත් වාග් විලාසය ගැන සඳහන් වෙන්නේ මෙන්න මේ විදිහටයි. කල්යාණිය, කල්යාණියා, කල්යාණ කියන වචනේ සඳහන් වෙනවා. එතන යහපත් වචනේ 28ය අනීලගලාය, අත්ථස්ස විඤ්ඤාපනියා කියන වචන සඳහන් වෙනවා. ඒ කියන්නේ හොඳට 28 කියලා කියන්නේ හොඳට පැහැදිලිව, පැහැදිලිව වචනෙන් වචන හොඳට පැහැදිලිව නිදොස්ව ගලා යන ඒ වගේම අර්ථය හඟවන අර්ථය තේරුම් කරන අර්ථය හෙලි කරන අන්දමිනු විදේශනා කළේ ඉතින් ඒ දේශනා ක්‍රමය ධර්මයේ හඳුන්වන්නේ සරභඤ්ඤ කියලා. සරභඤ්ඤ දේශනා ක්‍රමය. නමුත් මතක් කළ යුතු දෙකාරණයක් තමයි බුදු පියාණන් වහන්සේ විනය පිටකයේ දක්වලා තියෙනවා ගීතස්වරයෙන් ධර්මය දේශනා කිරීම අවතක් හැටියට වැරද්දක් හැටියට ගීතස්වරයෙන් දේශනා කිරීම කියන්නේ ඇදලා පැදලා ගීතස්වරයෙන් ධර්මය දේශනා නොකළ යුතු බව බුදු පියාණන් වහන්සේ විනය නීතියකින් පනවා වදාරලා ඒකේ ආදීනවත් පෙන්눔 කරලා තියෙනවා. අනිෂ්ට විපාක මොනවාද අනිෂ්ට විපාක? පහක් හැටියට දක්වලා තිබෙනවා. මහණෙනි, ඇදලා පැදලා ගීතස්වරයෙන් ධර්මයේ දේශනා කිරීමේ මෙන්න මේ ආදීනව පහ තිබෙනවා. පළමුවෙනි ආදීනව මොකක්ද? තමාමත් තමන්ගේ ඒ ස්වරයෙහි ඇලෙනවා. දේශකයා තමන්ගේ ගීතස්වරයේ ඇලෙනවා. අනුනුත් ඒ ගීතස්වරයේ ඇලෙනවා. අසන අයත් ඒ ගීතස්වරයේ ඇලෙනවා. තුන්වෙනි කාරණේ තුන්වෙනි අනිෂ්ට විපාකය මොකක්ද? ගිහියන් අතර විවේචනයක් ඇති වෙනවා. හරියට මේ ගීත පවත්වන වගේ ගීත ගායනා කරන වගේ ශාක්‍ය පුත්‍රයේ ශ්‍රමණිනුත් ගීත ගායනවා කියලා. හතරවෙනි කාරණය අර සංගීතයේ එහෙම නැත්නම් ගීතයේ ගීත ස්වරයේ රටාවට හිත ඒවට ඕනවට වඩා හිත යදීමෙන් ඒවට ඇලුම් කිරීමෙන් සමාධිය බිඳෙනවා. යම් සමාධියක් හදාගෙන ආවනම් ඒක බිඳෙනවා අර ගීත ස්වරයට සිත යාමෙන්. පස්වෙනි කාරණය අනාගත પરම්පරාව ඒකට කියන්නේ පස්චිමා ජනතා කියන වචනේ යොදනවා. පසුවට එන්නේ ඉන්න අය අනාගත પરම්පරාව වැරදි ආදර්ශයක් එයින් ලබාගෙන Taman දුටු දේ මෙහෙම තමයි හරි වැඩේ කියලා ඒක අනුගමනය කරනවා අනුකරණය කරනවා අන්න වැරදි ආදර්ශයක් අනාගත પરම්පරාවට දීමක් වෙනවා. ඔන්න ඔය කාරණා නිසා බුදු පියාණන් වහන්සේ දක්වා වදාලා ගීතස්වරයෙන් ධර්මයේ දේශනාන කටයුතු කියලා. ඇත්ත වශයෙන් මේ අපි මේ සඳහන් කළ අට්ඨක වග්ගය කියන ඒ සූත්‍ර ගාථාමය සූත්‍ර නමුත් ගාථාමය සූත්‍ර වුණාට ඒවා සංගීත හැටියට නෙවෙයි අර සවුණ ස්වාමීන් වහන්සේ දේශනා කළේ. ඒ එක් එක් වචන හරියට පැහැදිලිව උච්චාරණය කරමින් මට සිලිටි අන්දමින් ඊට ගැළපෙන ආකාරයෙන් දැන් අපි දන්නවා හරියට අර්ථය ආරක්ෂා වෙන්න නම් දැන් ධර්මයේ ගැන සඳහන් වෙන්නේ සාත්තං සව්‍යංජනං බුදු පියාණන් වහන්සේගේ ධර්මය පවත්වා ගන්න පුළුවන් වෙන්නේ අර්ථපක්ෂයත් ව්‍යංජන පක්ෂයත් කියන දෙපක්ෂය ගැනම සැලකිල්ල යොදුවොත් තමයි අර්ථය කියලා කියන එක මේ පින්නතුන් දන්නවා තේරුම බව ව්‍යංජන කියලා කියන්නේ මේ පින්නතුන් හිතන එක නෙවෙයි. ව්‍යංජන කියලා කියන්නේ මේ අකුරු. දැන් යම්කිසි දේශනාවක අර්ථ කියලා පැත්තක් තියෙනවා. ඊළඟට අකුරු. ඒකට අදාළ අකුරු පද ගැලපීම් ඒව හැම එකකුත් ඒකත් අදාළයි. එතකොට බුදු පියාණන් වහන්සේ දක්වලා තිබෙනවා වැරදි විදියට අකුරු යෙදුවොත් අර්ථයත් විකෘත වෙනවා. ඒක නිසා දැන් සිංහල භාෂාවේ අපි හිතමු මේවා බොහෝ වේදනාව ව්‍යාකරණකාරයින් එහෙම පෙන්눔 කරන නිදර්ශනයක්. බෙනේක නයෙක් කියනවා වෙනුවට බෙනේ කණේ කිව්වොත් එතන අර්ථ දෙකක්. බෙනේක නයෙක් කියනවා වෙනුවට බෙනේ කණේ කිව්වොත්. ඒ විදිහට අර වචන පද බෙදීම ආදී වරද්ද ගත්තොත් ඔන්න අර්ථයත් විකෘත වෙනවා. ඉතින් මේ අවුරුදු 1000 ගණනක් තිස්සේ බුද්ධ වචනය රැක ගැනීමට අත්‍යවශ්‍ය දෙයක් තමයි අර්ථ පක්ෂයත් ව්‍යංජන පක්ෂයත් දෙකම රැක ගැනීම. ඉතින් අර ගීතස්වරයට ඉඩ දුන්නොත් වෙන්නේ මොකද්ද? අර්ථය මැකිලා යනවා. අර්ථය මැකිලා යනවා. සංගීතයේ පමණක් ඉතුරු වෙනවා අන්තිමට. ස්වර ටික විතරයි අන්තිමට ඉතුරු වෙන්නේ. මුළු මහත් ධර්මයම ස්වර නැත්නම් මේ හොඳ තාල ගොඩක් පමණක් ඉතුරු වෙනවා. නමුත් අතීතේ නම් ඒ අර ගාථා ධර්ම මෙතන ගැඹුරු ගාථාමය සූත්‍ර රාශියක්. නමුත් ඒවා අපිට හිතා ගන්න පුළුවන් සෝන කුටිකන්න ස්වාමින් වහන්සේ හොඳට උච්චාරණය කරන්නේ නැති. ඒ වචන පද හොඳට බෙදලා දැන් pāli භාෂාවේ නම් අල්ප ප්‍රාණ මහ ප්‍රාණ භේදයකුත් තියෙනවා. අල්ප ප්‍රාණ මහ ප්‍රාණ භේදයක්. ඉතින් සමහර විට මහ ප්‍රාණ වචනේ අල්ප ප්‍රාණ කළා කිව්වොත් ඒක වෙන අර්ථයක්. ඒ වගේම වචන හරියාකාර බෙදලා අර වගේ පටලව ගන්න නැතුව. ඉතින් ගීතස්වරයටම ඉඩ නොදී සරභඤ්ඤ කියලා කියන්නේ අන්න අර්ථය අත්‍ර කෙන ආකාරයට, අර්ථය උද්දීපනය වන ආකාරයට. අර්ථය මතු කර දීමටයි මේ දැන් ගද්‍ය පද්‍ය කියන දෙක අතර යම්කිසි වෙනසක් තියෙන බව අපි දන්නවා. ගද්‍යයත් පද්‍යයත් අතර වෙනසක් තිබෙනවා. නමුත් පද්‍යයේ එතන අදහස මොකක්ද? ඒ එතන තියෙන තාලය වෘත්තය තාලයට උපකාර කරගන්නවා අර්ථය උද්දීපනය කරන්න අර්ථය වඩාත් ප්‍රකට කරන්න වඩාත් හිතට කාවත් ගන්න. ඒ මිසක් අර්ථය මකා දාන්න නෙවෙයි. නමුත් සංගීතයට ඉඩ දුන්නොත් වෙන්නේ කල්යාණෙදී මොනවා කියනවද දන්නේ නැහැ. අර සද්දෙට දේශකයත් එකට ඇලෙනවා, ශ්‍රාවකයත් එකට ඇලෙනවා. අන්තිමට ඉතුරු වෙන්නේ අර තිරිසනුන්ට අයිති තබ්ද රසය විතරයි. මේ පින්නතුණු ධර්ම රත්නය ගැන කතා කරනවා. බුද්ධ රත්නය, ධර්ම රත්නය, සංඝ රත්නය කියලා බණ පොතට වඳිනවා. ධර්මදේශකයාට ලොකු ආසනයක් දෙනවා. මේ ඔක්කොම කරන්නේ මොකක්ද? අපිට මේ ධර්මයක් ධර්මයේ රැක ගන්න ඕන. ධර්මයටයි බුදු පියාණන් වහන්සේ ගරු කළේ. බුදු වුණාට පස්සේ මම කාටද ගරු කරන්නේ කියලා කල්පනා කරලා බැලුවා. කවුරුවත් නැහැ මේ ලෝකේ මගෙන් ගෞරව ලබන්න. අතීතයේ බුදවරු කලේ මොකක්ද කියලා ඊළඟට අතීත බුද්ධ චාරිත්‍රය බැලුවා. ඒ හැම කෙනෙක්ම තථාගතයන් වහන්සේලා කරේ ධර්මයටම ගරු කරමින් ධර්මයටම බුහුමන් කරමින්. ඉතින් අන්න ඒක නිසා තමයි ශාසනයේ ධර්ම ගෞරවයයි පුද්ගල ගෞරවයට වැඩිය ලොකුයි කියන්නේ. ඉතින් අපි ධර්ම ගෞරවය ඒ තරම් වටිනා දෙයක් නම් ඔන්න ඒ කාරණයක් වැදගත් දෙයක් වෙනවා. ධර්මය ආරක්ෂා කර ගැනීමට. දැන් මේ කාලේ පතපොත බහුල කාලේ සමහර විට අපට ධර්මය ආරක්ෂා කර ගැනීම සඳහා යම් කිසි පොතක් පතක් ලියනකොට ඒකේ ශුද්ධි පත්‍ර කීප වරක්ම බලන්න වෙනවා. නමුත් අර භානක પરම්පරාව වශයෙන් කටවචනෙන් මේක පවත්වාගෙන ආපු කාලේ උන්වහන්සේලාට අන්නර කියාපු ආකාරයට අර්ථයත් වචනයත් මේ දෙකම රැක ගන්න සාත්තං සව්‍යංජනං අර්ථයත් ව්‍යංජන කියලා කියන මේ දෙපක්ෂයේම රැකගෙන මේ ධර්මය පවත්වාගෙන ඉන්න සිද්ධ වුණා. ඉතින් දැන් මෙතන හරියටම ගැළපිලා අවිලා තියෙනවා අර අතීත මේ පුදුම අන්දමින් පාරමී ධර්ම පේන හිතනකොට අපිට හිතා ගන්න පුළුවන් අර පදුමුත්තර බුදුරජාණන් වහන්සේ වෙතින් නියත විවරණය ලබා ගත්තා මහා කච්චාන මහරහතන් වහන්සේ බුදු පියාණන් වහන්සේ කෙටියෙන් දේශනා කළ ධර්මය සවිස්තරව දේශනා කිරීමේ තාමත්ම දක්ෂ කෙනා හැටියට. එතකොට ඒ ස්වාමීන් වහන්සේගේම ගෝලයක් තමයි මේ සෝන කුටි ගන්න ස්වාමීන් වහන්සේ. ඒත් පදුමුතර බුදුරජාණන් වහන්සේගෙන් නියත විවරණ ලබා ගත්තා. අර ධර්මය හරියාකාර උච්චාරණය කළ යහපත් වාග් විලාසයකින් ඉදිරිපත් කිරීමට. මේ දෙක හරියට ගැලපෙනවා. ඉතින් එහෙම ඒ પરම්පරාව වලින් පවත්වාගෙන ආපු ධර්මයක් තමයි අපිට තිබෙන්නේ. ඒවයි යම් යම් අඩුපාඩුකම් තියෙන්න පුළුවන්. නමුත් ඒ ටිකවත් අපි රැක ගන්න උත්සාහ කරන්න ඕන අන්න අර කියාපු විදිහට ගීතස්වරයට තැන දෙන්නේ නැතුව සරභඤ්ඤ සරභඤ්ඤ ක්‍රමය. ඒක ටිකක් තේරුම් කරගන්න අමාරු වෙන්න පුළුවන්. නමුත් ඒකේ ඒකේ ලක්ෂණ හැටියට තියෙන්නේ වචන හරියට පැහැදිලිව ඊළඟට නිදොස්ව ගලා යන අන්දමින් තිබෙන්න ඕන. ඊළඟට අර්ථය පැහැදිලි වෙන ආකාරයට. සමහර විටෝ දැන් පිරිත් සූත්‍ර ආදී දේශනාවේදී සජ්ජායනා ආදීදී සමහරු දන්නෙත් නැහැ මොකද්ද කියන්නේ කියලා. හොඳ තාල මට්ටමක් යනවා. ඒ රටාව විතරයි දැන් පිරිත හැටියට අන්තිමට ඉතුරු වෙන්නේ. නමුත් අර ගැඹුරු අර්ථ ඇති අපි පිරිත් දේශනා කියලා කියන්නේ බුද්ධ වචනය ධර්මය. පිරිත් පොතේ ඇතුළත් වුණු පමණින් ඒක සත්‍යයනා කිරීම කියන උපමණයට ඒක සින්දුවක් නෙවෙයි. ඒක තුල තියෙන ගැඹුරු ධර්මයේ තියෙන කර්ණීය සූත්‍රය ගැන හිතලා බැලුවොත්, රතන සූත්‍රය ගැන හිතලා බැලුවොත්, මහා මංගල සූත්‍රය ගැන හිතලා බැලුවොත්, ඒ හැම එකකම එක එක ගාථාවක, එක එක වචනයක මහා ගැඹුරු අර්ථයක් තිබෙනවා. නමුත් ඒ වචනවල අර්ථය ගැන නොසලකා අපි ඒක සත්‍යයනාවේ කිව්ව පමණට අපි ඒක සංගීතයක් කරගත් අන්න එතන ධර්ම රත්නයට එතන නිග්‍රහයක් වගේ දෙයක් වෙනවා. ඉතින් මේ කාරණත් අපිට කාලෝචිතව මතක් කරලා තියෙන සිද්ධ වෙනවා. ඊළඟට අපි මේ ගාථාවෙන් කියවිච්ච කාරණයට හිත යොදලා බලමු. මොකද්ද ගාථාවෙන් බුදු පියාණන් වහන්සේ දක්වා වදාලේ? මේ ලෝකයේ ආදීනව පක්ෂිය. මොන දැන් ටිකක් ගැඹුරු හරියටයි එන්නේ. දැන් අර සෝන ස්වාමීන් වහන්සේ අර විදියට සර්වඥ ක්‍රමයට ඒ ධර්මය දේශනා කළාට පස්සේ බුදු පියාණන් වහන්සේ ප්‍රශංසා කරලා ඉවරලා ඇහුවානේ ප්‍රශ්නයක් වස් කීයද කියලා ඉතින් වස් ගන්න කිව්වට පස්සේ බුදු පියාණන් වහන්සේ තවත් ප්‍රශ්නයක් ඇහුවා. අන්නේ ප්‍රශ්නේ මේ පින්වතුන්ට තම තමන්ගෙන් අහන්න තරම් වටින ප්‍රශ්නයක්. මොකක්ද මේ ප්‍රශ්නේ? මෙච්චර කල් මොකද කළේ? මෙච්චර කල් මොකද කළේ? මොකද ඒකේ තේරුම? මේ ගිහි ජීවිතයේ මෙච්චර ආදීනව දැක දැකත් මොකද මහණ නූනේ? මොකද මේ පියවර ගත්තේ නැත්තේ? ඒ අවස්ථාවේ සෝණ කුටිකන්න ස්වාමීන් වහන්සේ තමන්ගේ ගුරු හාමුදුරන්ට දොස් කිව්වේ නැහැ. මම පැවිද්ද ඉල්ල හිටියා මට පැවිද්ද දුන්නේ නැහැ. ඒව කිව්වේ නෑ. තමන්ගේ බැරිකම කිව්වා. භාග්‍යතුන් වහන්සේ මම දැක්කා මේ කාමයන්ගේ ආදීනම දැක්කට මොකද gedara ජීවිතයේ තියෙන වැඩ කට්ටලිය නිසා මට පමා වුණා කියලා උත්තර දුන්නා. සමහරට මේ පින්වතුන්ටත් එහෙම කියන්න වෙන්න පුළුවන්. කොයි හැටි හෝ වේවා ඊළඟට මතු කරන්නේ අන්න අර කාමයන්ගේ ආදීනව පිළිබඳ බුදු පියාණන් වහන්සේ ඒ තැන්වල දේශනා කර යම්කිසි කාරණා කීපයක් ඒක ගැන අමුත්තක් හිතන්න නරකයි. ඇතම් කෙනෙක් කල්පනා කරනවා මේ ගිහි පින්වතුන්ට මේ කාමයන්ගේ ආදීනව ගැන කීම එක ගැළපෙන්නේ නැහැ. කියන්න ඕනේ සංඝයා වහන්සේලාටයි කියලා. නමුත් සංඝයා වහන්සේලා කියලා කියන්නේ අර අහසින් වැටෙන අය නෙවෙයි. ගිහි පින්නතුන් අර සෝන කුටි කන්න උපාසකුන් හැලා වගේ ඉඳලා තමයි අන්තිමට සෝන කුටි කන්න මහා ස්වාමීන් වහන්සේ කෙනෙක් වුණේ. ඒක නිසා මේ පින්නතුන්ටත් ඒක උපකාර වෙන්න පුළුවන්. ඉතින් අපිට කියන්න තියෙන ඒ ආදීනව පක්ෂය ගැන කියනකොට ඊ타මත්ම මේ පිනතුණුත් සමහර විට අහලා ඇති වටිනා උපමා හතක් බුදු පියාණන් වහන්සේ දීලා තියෙනවා පෝතලිය ගෘහපතියට පෝතලිය සූත්‍රය නමින්නේ දැක්වෙන සූත්‍ර ධර්ම කොටාශයේ එක සඳහන් වෙන්නේ පෝතලිය කියන ගෘහපතියා එක්තරා අවස්ථාවකදී තමන්ගේ සියලු ධනය දූ දරුවන්ට පවරලා දීලා ඒ වැඩ කටයුතු ව්‍යාපාරික කටයුතු යම් දේවල් තිබුණා නම් ඒවා ඔක්කොම අතෑරලා දාලා බුදු පියාණන් වහන්සේ ළඟින් පැමිණියා. බුදු පියාණන් වහන්සේ විවේකීව වැඩගෙන සිටින ස්ථානයකට ගහක් යටට. ආවහම බුදු පියාණන් වහන්සේ මේ ගෘහපතියට ගෘහපතියා කියලා ආමන්ත්‍රණය කළා. ඒකට හිත නරක් වුණා. බලාපොරොත්තු වුණේ Taman මේ මේවා අතහැරලා තියෙන නිසා ඊට වඩා වටිනා වචනයක් කියයි කියලා. ගිහියෙක් හැටියට ගණන් ගන්නේ නැහැ කියලා. නමුත් බුදු පියාණන් වහන්සේ ගෘහපතිය කියලා ආමන්ත්‍රණය කළා. ඒකට තරහ ගියාට පස්සේ අමනාප වුණාට පස්සේ ඔන්න බුදු පියාණන් වහන්සේ දැක්ුවා හරියාකාරම ඒ ගිහි ජීවිතය පිළිබඳ පටලැවිලි වලින් හිත මෑත් කරගන්න නම් මෙන්න මේ මේ මේ ධර්ම කාරණාවලට සිත යෙදිය යුතුයි කියලා. ඒ අතර තමයි මෙන්න මේ උපමා හත තියෙන්නේ. අපි එක එකක් ගනිමු. මේ කාමයන්ගේ ආදීනව පක්ෂය ආදීනව කියලා කියන්නේ අනිෂ්ට විපාක පක්ෂය ප්‍රකාශ කිරීමට බුදු පියාණන් වහන්සේ දැක්වූ උපමා. පළවෙනි උපමාව ඇට කැබැල්ලේ උපමාව. කතන්තරයේ කෙටි නමුත් අහලත් ඇති මේ පින්නතුන් බුදු පියාණන් වහන්සේ මේ විදිහට ඒක විස්තර කරන්නේ ගෘහපතිය. ඔන්න දැන් ගවයින් මරණ මඩුවකට ළඟට ඇවිල්ලා බලාගෙන ඉන්නවා ඊ타මත්ම බඩගිනි කුසගිනි බල්ලෙක් බොහොම දුක්ඛිත පීඩිත බල්ලෙක් බලාගෙන ඉන්නවා අර ගවයින් මරන්නා හෝ ඒ අතවැස්සා හෝ ඇට කැබැල්ලක් ඒකේ තිබුණු ඔක්කොම මස් හූර්ලා දාලා යන්තම් ලේ වැකිලා තියෙන එකක් අර බල්ලා දිහාවට වීසි කරනවා අර බල්ලා අරක හපහප ඉන්නවා. මොකද ගෘහපතිය හිතන්නේ අර බල්ලාගේ අර තුනකයාගේ ඒ කුසගින්න එයින් සංසිඳේද? නැත ස්වාමීනි. අන්තිමට වෙහෙසටපත් වෙනවා විතරයි. අන්න ඒ වගේ මතක තියාගන්න භාග්‍යතුන් වහන්සේ විසින් මේ කාමයන් කියන જાතිය ඇට කැබැල්ලකට උපමා කරලා තිබෙනවා. මස් නැති ලේ වැකුණු යන්තම් ලේ වැකුණු ඇට කැබල්ලකට උපමා කරලා තිබෙනවා. බොහෝ දුක් ආයාස කරදර ඇති දෙයක් හැටියට කියලා මේ උපමාව බුදු පියාණන් වහන්සේ එතන වදාලා. ඊළඟට ඊළඟට දක්වන උපමාව එසේම ගෘහපතිය ඔන්න ඊළඟට දෙන උපමාව මොකද්ද? දිජුලිහිණියෙක් හරි කපුටෙක් හරි උකුස්සෙක් හරි මස් කැබැල්ලක් අරගෙන හසට නගිනවා. ඕක දැකලා අනිත් ගිජුලිහිණියෝ ගිජුලිහිණි රැලක් හෝ කපුටු රැලක් හෝ උකුසන් රැලක් හෝ අර සතා පිටිපස්සේ ලුහු බඳිනවා. ඇඳලා ඒ සතාට අනිනවා. ඉතින් ගෘහපතිය ওই අවස්ථාවේ අර ගිජුලිහිනියා හෝ කපුටා හෝ උකුසා හෝ ඒ මස් කැබැල්ල අතහැරියේ නැත්නම් මොකද වෙන්නේ? අර සතුන් ඇනලා එක්ක මරණයටපත් වෙනවා මරණය හා සමාන සමාන දුකකට හෝපත් වෙනවා. අන්න ඒ විදිහට මස් පිඬට උපමා කරලා තියෙනවා කාමයන් ඊළඟ කාරණේ අදාලා. මාංශ පේශියකට මස් පිනකට මේ කාමයේ අනුපමා කරලා තියෙනවා කියලා. ඊළඟට දක්වනවා තුන්වෙනි උපමාව ඔන්න ගෘහපතිය යම්කිසි කෙනෙක් දැල් වෙන තන හුලක් අරගෙන උඩු සුළඟ පැත්තට යනවා. එතකොට අර හුළඟෙන් ඒ දැල් වෙන තන හුල දැවිගෙන දැවිගෙන ගිහිල්ලා අර පුද්ගලයාගේ ඒක අතහැරියේ නැත්නම් තනහුල නියම වෙලාවට අතහැරියේ නැත්නම් අර පුද්ගලයාට මොකද වෙන්නේ? අත හෝ බාහුව හෝ දැවිලා එහෙම නැත්නම් වෙන අංගපසංගත් දැවිලා එක්ක මරණයටපත් වෙන එක්ක මරණයට හා සමාන දුකකටපත් වෙනවා. අන්න ඒ විදිහටම තනහුල උපමාට උපමා කරලා තියෙනවා භාග්‍යතුන් වහන්සේ විසින් කාමයන් කියලා ඒ තුන්වෙනි උපමාව දෙනවා. ඊළඟට ඊළඟ උපමාව දෙනවා හතරවෙනි උපමාව. ඔන්න යම් තැනක තියෙනවා මිනිසෙකුගේ උහටත් වැඩිය යඟුරට හාරපු අඟුරු වලක්. එහෙන් පිටින්ම දැවෙන මහා අඟුරු වලක්. ওই අඟුරු වලක් තියෙන තැනකට එක මිනිහෙක් එනවා ජීවත් වෙන්න කැමති මරණයට අකමැති සැපයට කැමති දුකට අකමැති මිනිහෙක් අසරණ මිනිහෙක් එන ওই තැනට හොඳට හයිය භුක්තිය ඇති ශක්තිමත් දෙන්නෙක් අර පුද්ගලයාගේ අත් දෙකෙන් ඇදගෙන යනවා අඟුරු වල දිහා ඒ වෙලාවට මොකද අර පුද්ගලයා කරන්නේ අර අසරණ මිනිහයත් ඒ අතට මේ අතට ඇඹරෙනවා මොකද එහෙම ඇඹරෙන්නේ පොතලිය ගෘහපතියා කියනවා භාග්‍යතුන් වහන්සේ පුද්ගලයා දන්නවා මේකට වැඩුණොත් එක්කෝ මරණය එහෙම නැත්නම් මරණයට හා සමාන දුකකටපත් වෙනවා කියලා. අන්න ඒ විදිහට හිතාගන්න කියලා ගෝතරිය ගෘහපතියට බුදු පියාණන් වහන්සේ ප්‍රකාශ කරන භාග්‍යතුන් වහන්සේ විසින් අඟුරු වලකට උපමා කරලා තියෙනවා මේ කාමයන් කියලා. ඊළඟට ඔන්න ඊළඟ උපමාව දෙනවා කෙනෙක් රාත්‍රියේ හොඳ හීනයක් දකිනවා. ඊ타මත්ම රමණීය උයන් වතු රමණීය භූමි භාග රමණීය පොකුණු කෙත් වතු හුව දැක දැක ඉන්නවා හීනේ. හීනෙන් නැගිට හැටිය බලනකොට ඒ මොකක්වත් නැහැ. අන්න වගේ මේ කාමයන් සීනයකට උපමා කරලා තියෙනවා කියලා ඒක මතක තියාගන්න කියලා පොතලිය ගෘහපතියට කිව්වා. ඔන්න ඊළඟට දෙන උපමාව ගෘහපතිය ඔන්න යම් කිසි කෙනෙක් Tamanට පීතමු මගුල් තුලා ආදී විශේෂ කටයුත්තක් සඳහා සැරසිලා යන්න තියෙන කෙනා මොකද කරන්නේ? පිරුවට ඉල්ල ගන්නවා ඇඳුම්. ඇඳුම් පැළඳුම් වෙන එකක් තබා යාන වාහන පවා. එහා මේකක්ම පිරුවට කෙනෙකුගෙන් ඉල්ල ගන්න ණයට. මේ මේ අපිට මෙහිම අවල් දවසේ මේ විදිහ කටයුත්තක් තියෙනවා මේක මේ දෙන්න පුළුවන්ද? ඔය ඇඳුම දෙන්න පුළුවන්ද? සපත්තු කුට්ටම දෙන්න පුළුවන්ද කියලා හොම ඉල්ල ගන්නවා. ඉල්ලගෙන ඔන්න කඩ වීදියේ අර ඔක්කොගෙම සැරසිලා අර ඔක්කොම අනුන්ගෙන් ඉල්ලගත්තු ආභරණත් දාගෙන ඇඳුම් පැළඳුම් ඇඳගෙන අර අනුන්ගෙන් ඉල්ලගත්තු රතේ හොඳට මහා ජේත්තුවට යනවා. ওই අනාතරේ අරව අරව දුන්න එක එක්කෙනා ඇවිල්ලා මේ අපට හදිසි කාරණයක් තියෙන ඕක ඔය ඇඳුම් ටික අපට දෙන්න ඔය සපත්තු කුට්ටම දෙන්න ඊළඟට මේ මේ වාහනේ අපට ඕන කියලා ওই විදිහට යන අතරේ අර මිනිස්සෙයින් නගරේ මිනිස්සෙයින් කියනවා ආ මේත් ඉතින් තාම ධනවත් කෙනෙක් වෙන්න ඕන. ඔහොම තමයි පොහොසත් අය තමන්ගේ ඒ පොහොසත්කම පෙන්වන්නේ බොහොම හොඳයි කියලා මේ ඒක එක අය ඒක දකින්න අය සතුට ප්‍රකාශ කරගෙන ඉන්න අතරේ අර අයිතිකාරය ඇවිල්ලා අරවා තෙන්දිම ඉල්ලගෙන යනවා. එතකොට අර මිනිස්සයාට මොකද වෙන්නේ? අර තමන් අර හොඳට පොහසතෙක් වගේ පෙනී හිටිය ඒ ඔක්කොම ටික එතෙන් දිම නැති වුණා. ඒ උපමාව ඊළඟට දීලා බුදු පියාණන් වහන්සේ කියනවා දාලා අන්න ඒ වගේ හිතා ගන්න ගෘහපතිය මේ කාමයන් කියලා කියන්නේ පිරුවට ගත්තු දෙයක් වැනි. ඉල්ලාගත්තු දෙයක් වැනි කියලා ඒ උපමාව. ඊළඟට දක්වන උපමාව මොකක්ද? ඔන්න ගමක් කිට්ටුව දැඩි වනරොදක ඝන වනරොදක තියෙනවා ගහක්. අපි හිතමු අඹ ගහක් වගේ ගෙඩි හැදෙන ගහක්. ඉතින් ඒ ගහේ ගෙඩි හොඳට හැදිලා තියෙනවා, හොඳට පළතුරු තියෙනවා. නමුත් එකක්වත් බිම වැටිලා නැහැ. ඔතෙන්ට එනවා යම් කිසි කෙනෙක් අර කියාපු ගෙඩි සොයාගෙන අපි හිතමු අඹ ගෙඩි කියලා. ඒ අඹ සොයමින් එනවා කෙනෙක්. දකිනවා මේ ගහේ අඹ තියෙනවා බිම එකක්වත් නැහැ. නමුත් මට ගහට නගින්න පුළුවන්. කියලා ගහට නගිනවා. ගහට නැගලා අඹ ගහේදීම අඹ කමින් මේ ඔඩොක්කුවටත් පුරවා ගන්නවා අඹ ගෙඩි. ඔහොම පුරවගෙන පුරවමින් ඉන්න අතරේ තව කෙනෙක් එනවා. ඒත් අඹ සොයමින්. එයාගේ අතේ කෙටේරියක් තියෙනවා. තියුණු කෙටේරියක්. ගෙඩි මුකුත් වැටිලා නැති නිසා ඒ වගේම මෙයාට ගහට නගින්න තේරෙන්නේ නැහැ. ගහට නගින්න දන්නේ නැහැ. ඉතින් කල්පනා කරනවා දැන් මං මේ ගහේ අඹ තියෙනවා. මගේ අතේ කෙටේරිය තියෙනවා. මට ගහට නගින්න බෑ. ඉතින් කරන්න තියෙන්නේ මම මේ ගහ කපලා ඕනේ හැටියට ගෙඩි අරගෙන ඔඩොක්කුවක් පුරවගෙන යන්න ඕන කියලා ගහ කපන්න පටන් ගන්නවා. එතකොට මොකද ගෘහපතිය හිතන්නේ අර කලින් ගහට නැංග කෙනා ඉක්මනින් ගහට ගහින් බැස්සේ නැත්නම් මොකද වෙන්නේ? ගහ වැටෙනකොට ඒ පුද්ගලයා ගහත් එක්කම වැටිලා අතක් පයක් කැඩෙනවා එහෙම නැත්නම් ජීවිතේම නැති වෙලා යනවා එහෙම නේද කියලා කිව්වහම ගෘහපතිය එසේ කියලා කියනවා. ගෘහපතිය ආයේ විදියට පිළිතුරු දෙනවා. ඔන්න ওই විදියට උපමා රාශිය උපමා හතක්ම බුදු පියාණන් වහන්සේ දක්වා වදාලා මේ එක එක උපමා ගැඹුරු අර්ථය මේ පින්නතුන්ට පවා ඉදිනදා ජීවිතේ ඔය අසන්ට ලැබෙන පුවත් වලින් ප්‍රවෘත්ති වලින් අපරාධ බර බරපතල අපරාධ ඝාතන දිවිනි හානි කර ගැනීම එහම එකකම මූල ධර්මය මේ උපමා තුල තියෙනවා දැන් අර එක එක උපමාවක අපි කෙටියෙන් සලකා ගත්තොත් මෙතන පෙන්නනවා පළමුව අපි කිව්වේ අර ඇට කැබැල්ල උපමාව එතන ඒ බල්ලා ඒ වීසිකල ඇට කැබෙල්ලේ යන්තම් ලේ වැකිලා තියෙනවා. ඒක හපනවා. හපන අතරේ සමාවිත හක්කෙන් එන ලේ යන්තිමට ඒ ආහාරය හැටියට ගන්නෙ දන්නේම නැතුව. ඉතින් ඒ විදිහේ ඒ කාමයන්ගේ ඇති එතනින් පෙන්눔 කරන්නේ බුදු පියාණන් වහන්සේ ප්‍රකාශ කළා තිබෙනවා අපස්සාදා දුකා කාමා කාමයන්ගේ ආස්වාද පක්ෂය ටිකයි ආස්වාද නැතුව නෙවෙයි ආස්වාද කියලා කියන්නේ රස විඳීම රස විඳීම් කියන එක නැtei කියලා කිව්වොත් බුදු පියාණන් වහන්සේ ඒක කිව්වා කියලා සමහර විට දොස් කියන්නත් ඉඩ තියෙනවා. නමුත් බුදු පියාණන් වහන්සේ ප්‍රකාශ කළ ආස්වාදපක්ෂයක් තියෙනවා. නමුත් ඒක ටිකයි. බහු දුක්ඛ දුක්පක්ෂය වැඩි. ආස්වාද ටිකයි දුක්පක්ෂය වැඩි. ඉතින් අර බල්ලත් අර ඒ ලේ වැකුණු ඇට තැබැල්ලේ ලේ ටික ලෙව කෑවා. නමුත් එතනින් නැවතුන්නේ දුක් ඊළඟට තියෙන්නේ දුක් ගොඩක්. ඒ උපමාව. ඊළඟට ඒ වගේම තමයි මාංශපේශී උපමාව. ඒකත් ටිකක් හිතලා බලනකොට දැන් කාමයන් කියලා කියන්නේ කැමති දේ. Taman කැමති දෙයට තව කී දෙනෙක් කැමතිද? එතකොට ඒ Taman කැමති දේ අයිති කරගන්න යනකොට ඒකටම කැමති තව කී දෙනෙක් එක සටන් කරන්න වෙනවද? ওই ප්‍රවෘත්ති ඉතින් මේ පින්නතුන් කවදද? එදිනදා ජීවිතයේ අත්දකපු දේවල්, ධනිය පිළිබඳව බැලුවත්, පුද්ගලයින් පිළිබඳව බැලුවත්, ඒ මස් ක්‍රින්ඩ අර එක ගිජුලිහිනියක් අරගෙන අහසට නගිනවා. කී දෙනෙක් පස්සෙන් ඇවිල්ලා කොටනවාද? ධනිය පිළිබඳවත් අනිත් දේවල් පිළිබඳවත් ඒ ඒ න්‍යාය තේරුම් ගන්න පුළුවන්. ඒ වගේම තමයි අර ගිනිහුල පිළිබඳ උපමාව. දන්නේම නැතුව අත දැවෙනවා. ඒකේ අවදානම් බව එතන පෙන්වු කරන්නේ. කාමයන්ගේ අවදානම් බව. ඊළඟට ඒ වගේම අඟුරු වලේ උපමාව. ඒකට ඇදීලා යනවා පුදුම විදියට. නමුත් දන්නවා තමන් මේ විපතටපත් වෙන බව. විපතටපත් වෙන බව දන්නවා. නමුත් ඔහේ ඇදීලා යනවා. අඟුරු වලකට ඇදීලා යනවා වගේ. ඊළඟට අර සීනේ ස්වභාවය. ඊයින් පෙන්නු කරන්නේ කාමයන්ගේ හිස් බව, නිස්සාර බව. හීනෙන් දුටුවා අර හොඳ ලස්සන නොයෙකුත් විදිය දර්ශන. ඒ ඔක්කොම අන්තිමට නැගිට්ටට පස්සේ එකක්වත් නැහැ. එකක්වත් නැහැ. අපිට තියෙන්නේ අන්ධකාරය විතරයි. රාත්‍රී අන්ධකාරය විතරයි. අන්න ඒ වගේ තමයි කාමය වෙනුත් කියලා. ඒවා නිස්සාර බව, හිස් බව, ශූන්‍ය බව. ඒ රවටන සුළු බව. ඒ ඔක්කොම එතනින් කියවෙනවා. ඊළඟට අර ණයට ගත්තු දේ පිරුවට ගත්තු දේ පිළිබඳව ඒකක් මේ පින්නතුන්ට ඇත්ත වශයෙන්ම දිනදා ජීවිතය අත්දකින්න ලැබෙන දේවල් මඟුල් තුලා ආදියක් ආවහම කී දෙනෙකුට පින්සෙන්ඩු වෙලා දේවට අවශ්‍ය දේවල් ලබා ගන්න Tamante ඒවට ධනෙ නැති වෙනකොට එහෙම ඉල්ලගත්තු දේ කොයි වෙලාවෙ මේවා ඉල්ලගනීද මේවා හරියට පොඩ්ඩක් එහෙම වුණොත් මට ගෙවන්න වෙනව නේද මේකට වන්දි ගෙවන්න වෙනව නේද කියලා බොහොම බයෙන් ඉතින් කොහොම හරි ඡායාරූපයක් ගන්න තුරු ඒ ටික පරිහරණය කරනවා බොහොම පරිස්සමෙන්. ඊට කලින් ඉල්ල ගන්න ආවොත් ඔන්න එතකොට ඒකත් ඉවරයි. ওই විදිහටයි දැන් මඟුල් තුලා ආදී ඒ කටයුතු. ඉතින් මෙහෙම එකතුනින්ම අපිට පේනවා මේකක් අඩිය නිදර්ශන අවශ්‍ය නැහැ. මේ පින්නතුන්ට හිතා ගන්න පුළුවන්. අන්න බුදු පියාණන් වහන්සේ දීපු උපමාව කොයිතරම් පුදුම විදියට ගැලපෙනවද කියලා. අනුන්ගෙන් ඉල්ලගත්තු දෙයක්, ණයටගත්තු දෙයක්, පිරුවටගත්තු දෙයක් වගේ කාමයන් කියන එක. ඊළඟට අර ගහ පිළිබඳ උපමාව. එතන ඇත්ත වශයෙන් කියන්නේ ගහේ ගෙඩි. ගහේ ගෙඩි එතන උපමාවට දාලා තියෙන්නේ. ගහේ ගෙඩි තියෙනවා. නමුත් ඒ ගෙඩි භුක්ති විඳින්න යන ආකාරය දෙආකාරයක්. එක්කෙනෙක් නියම ආකාරයෙන් ගහට නැගලා අනියම ආකාරයෙන් මේ ගෙඩි භුක්ති විඳින්න උත්සාහ කරනවා. ගෙඩි භුක්ති විඳින අතරේ අනියම් ආකාරයෙන් ගහ කපලා ගෙඩි ලබා ගන්නත් තවත් කෙනෙක් බලාපොරොත්තු වෙනවා. ওই දෙන්න අතර තියෙන හටන තමයි යතන ඊළඟට තෙක් වෙන්නේ. ওই විදිහට ඒ කාමයන්ගේ ආදීනව පිළිබඳ බුදු පියාණන් වහන්සේ දුන්නු ඒ උපමා එදිනදා ජීවිතේ Tamanට මේ දකින්න ලැබෙන, අසන්ට ලැබෙන, අත්දකින්න ලැබෙන සිද්ධිය ආශ්‍රයෙන් මේ උපමා ගැන හිතලා ඒකට හිත යොදවනකොට අන්න ලොකු ගැඹුරු සසර කලකිරීමක්. සසර කලකිරීම කියන වචනේට මේ ධර්මයේ දැක්වෙන්නේ නිබ්බිදා කියලා. දැන් මෙතන කියවුණ ආදීනව කියලා. ආදීනව කියලා කියන්නේ මේ පංචකාම සම්පත්තියේ ඇති අනිෂ්ට ස්වභාවය, අනිෂ්ට විපාක. ඒවා ගැන දකිනකොට කෙනෙකුට සසර කලකිරීම ඇතිවීම ස්වාභාවික දෙයක්. ඒකට බය විය යුතු දෙයක් නොවේ. බුදු පියාණන් වහන්සේ ප්‍රකාශ කළා තියෙනවා ලෝකේ යථා තත්ත්වය කෙනෙකු දකිනවා නම් ඒ දැකීම නිසාම කෙනෙකුට ලෝකයෙන් යන කලකිරීමක් ඇති වෙනවා. ඒක වළක්වන්න බෑ. කුඩා දරුවෙක් කොයිතරම් කුඩා දරුවෙක් කොයිතරම් ආශාවෙන් ඒ යම්කිසි ඇඳුමක් ගත්තත් ශරීරයේ වැඩෙනකොට අර ඇඳුම ආරක්ෂා කරගන්න ශරීරයේ කොටස් කපන්නේ නෑනේ. එතකොට ඒ ඇඳුම ඉවත් කරනවා ඊළඟට ඒකට ගැළපෙන ඇඳුමක් අඳිනවා. ඒ විදිහේ දෙයක් තමයි මේ ගිහි ජීවිතේ ඉඳලා පැවිදි බව කරා යන ගමන. ඒක නිසා කිසිම කෙනෙකුට මේකට දොස් කියන්න නරකයි. ගිහි පින්නතුන්ට ආදීනව ගැන කියන්න හොඳ නෑ, හිතන්න හොඳ නෑ. ගිහි ජීවිතේ සැප සම්පත් පිළිබඳව විතරක් හිත හිතා ඉන්න ඕන කියලා එහෙම කියන්න නරකයි. ඒ මොකද ඒක වැරදි අදහසක්. බුදු පියාණන් වහන්සේගේ ධර්මයේ විවෘත ධර්මයක්. ඉතින් ඒක නිසා මේවා ගැන හිතනකොට මේ පින්නතුන්ට අර අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන ත්‍රිලක්ෂණයේ තුලින් දකින්න පුළුවන් වෙනවා. විදර්ශනාව කියන්නේ එතන ඒක තමන් අත්දකින්න දෙයක්. විදර්ශනාව කියන්නේ දැකීමක් මිසක් කීමක් නොවන බව අපි දන්නවා. ඒක නිසා ඒ දැකීමට නම් අන්න තමන්ගේ අත්දැකීම් හා අපට දකින්න ලැබෙන නිදර්ශන ආශ්‍රයෙන් මේ බුදු පියාණන් වහන්සේගේ වචනේ කොයිතරම් සත්‍යද කියලා මෙනෙහි කරන්න ඕන. ඒ මෙනෙහි කරනකොට තමයි ඇතුළතින් තේරෙන්නේ මෙච්චර කාලයක් කරේ මේ මේ මෝඩකම නේද? අන්න අර බුදු පියාණන් වහන්සේ ආපු ප්‍රශ්නය එතන අපි අර කිව්වේ මෙච්චර කල් මොකද කළේ? මෙච්චර කල් මොකද කළේ? මෙච්චර කල් කලේ යන්න අර සංසාරයේ වඩන එක. ඒකට තමයි අපි අර වෙන අවස්ථාවල අපි ප්‍රකාශ කළේ ලෝක වර්ධන සුසාන වර්ධන ප්‍රතිපත්තියේ ගමන් කරේ. ලෝක වර්ධනයක් වෙන්න එපා, සුසාන වර්ධනයක් වෙන්න එපා කියලා අපි ප්‍රකාශ කරන්නේ ඒකයි. මෙතෙක් කලේ ලෝකයා වැඩුවා. සොහොන් වැඩුවා. ඇටසැකිලි වැඩුවා. නමුත් බුදු පියාණන් වහන්සේ දක්වන්නේ ලෝක වර්ධන, සුසාන වර්ධන ප්‍රතිපත්තියෙන් ඉවත් වෙලා ලෝකයෙන් එතර වීම. මේ පංචස්කන්ධ ලෝකයෙන් එතර වීම. මේක දුකක් බව. එතකොට අන්නේ ටිකයි ඊළඟට අර ගාථාවේ කියවෙන්නේ. ගාථාව ඊටාම සරල එකක් නමුත් ඒක ඊටාම ගැඹුරු අර්ථ රාශියක් එතන කියවෙනවා. දිස්වා ආදීනවන් ලෝකේ ලෝකේ ආදීනව පක්ෂය දැකලා ඤත්වා ධම්මං නිරූපති. නිරූපති කියලා එතන වචනේ යොදලා තියෙන්නේ නිවනටයි. ඒක ටිකක් ගැඹුරු වචනයක්. තේරෙන මට්ටමකින් කිව්වොත් උපති කියලා කියන්නේ කෙනෙකුගේ මමත්වයේ රඳා පවතින වස්තු ආදියට එදිනදා ජීවිතයේ උපදි කියන එක හඳුන්වන්නේ බුදු පියාණන් වහන්සේ හඳුන්වලා තින්නේ ඔන්න අපි හිතමු දරුවන් ඉන්න කෙනෙක් තමන්ගේ දරුවන් ගැන ආඩම්බර වෙනවා සතුටු වෙනවා එක්තරා අවස්ථාවකදී මාර්යා ඇවිල්ලා බුදු පියාණන් වහන්සේ ඉදිරියේ අභියෝගයක් ඉදිරිපත් කළා පුත්‍රයන් නැති කෙනා පුත්‍රයන් නිසා සතුටු වෙනවා ගවයන් නැති කෙනා තමන්ගේ ගවරැළ ගැන හිතලා සතුටු වෙනවා එහෙම ප්‍රකාශ කළා කියනවා කෙනෙකුට උපදීන් තිබීම අන්න අර කියාපු උපදීන් වස්තු ආදිය, තන්පතු ආදිය. දැන් මේ කාලේ වචනෙන් කිව්වොත් තන්පතු වස්තු. ඒ හැම එකක්ම උපදීන නමින් හැඳින්වෙනවා. එතකොට අර සචේතනික හෝ අචේතනික වස්තු සම්භාරයම තමයි උපදී හැටියට සැලකන්නේ. ඒවා නැති කෙනා සතුටු වෙන්නේ නැහැ කියලායි මාර්යා කියන්නේ. නමුත් බුදු පියාණන් වහන්සේ ඒකම අනිත් පැත්තට හරවලා ඒ අවස්ථාව ප්‍රකාශ කළා. සෝචති පුත්තේහි පුත්තිමා දරුවන් නැති කෙනා දරුවන් නිසා ශෝක වෙනවා. අන්තිමට දුකටපත් වෙනවා. දරුවන් සලකන්නේ නැති වුනහම, දරුවන් මරුවන් බවටපත් වුනහම, එක්කෝ දරුවන් අකාලේ මිය ගියාම, ඔන්න එතකොට ශෝකයටපත් වෙනවා. ඉතින් ඒ විදිහට ඒ වගේම ගවරැල, ගවරැල විට කරදරයක් වුනහම, විනාශයක් වුනහම ඒක වෙනවා. ඒ විදිහට ගවරැල හැටියට මෙතන දක්වලා තියෙන අර කියාපු වස්තු සම්භාරය, තන්පතු. ඉතින් ඔය ඔක්කොම දුකක් හැටියටයි බුදු පියාණන් වහන්සේ දක්වන්නේ. ඒක නිසා උපදීහි නරස්ස සෝචන නහිසෝ සෝචති යෝනි රූපති. ඒ උපදීන් නැති කෙනා තමයි තෝකියපටපත් නොවෙන්නේ කියලා. අන්න ඒ එතන කියාපු මේ උපදී සංකල්පයයි අනුයි අපිට තේරුම් ගන්න පුළුවන් වෙන්නේ බුදු පියාණන් වහන්සේ නිවනට නිරුපදි කියලා කිව්වේ මොකද කියලා. නිරුපදි කියලා කියන්නේ අන්තිම පරිච්ඡේදයෙන් අවසාන වශයෙන් බලනකොට අපි මේ සංසාරයේ කරලා තියෙන්නේ උපදී ගොඩ ගැසා ගැනීමක්. තැන්පතු ගොඩ ගසා ගැනීම. ඔය වස්තු ඉඩකඩම් ධන ධාන්‍ය ආදී පමණක් නොවේ ගැඹුරින්ම කල්පනා කරලා බලනකොට එකතු කරගත්තු උපදීන් තමයි රූප වේදනා සංඥා සංඛාර විඥාන කියලා කියන මේ අපි මේ පංච උපාදානස්කන්ධය කියලා කියන්නේ උපාදාන කියන වචනයක් තිබෙනවා උපාදානය කියන්නේ අල්ල ගන්න උපාදානය කියන්නේ එල්ලෙනවා කියන එක එල්ලිලා ඉන්නවා එහෙම නැත්නම් අල්ලගෙන ඉන්නවා උපති කියලා කියන්නේ යමක් මත රඳා සිටිනවා ඒ දෙකම බොහෝ විට සමාන දෙයයිම වෙන්න පුළුවන්. ඒක දෙපැත්තකින් ඒ කාරණේ දිහා බැලීමක්. යමක එල්ලී සිටින්නෙත් ආරක්ෂාව බලාපොරොත්තු යමක් මත රඳා සිටින්නෙත් ආරක්ෂාව බලාපොරොත්තු ඉතින් අර රූප වේදනාදී පංචස්කන්ධය තණ්හාව නිසා ඒ එල්ලිලා සිටින අදහසින් තමයි පංච උපාදානස්කන්ධ කියලා කියන්නේ. උපාදාන ගොඩක්, උපාදාන පහ. ඒවම හඳුන්වන්න පුළුවන් උපදි හැටියට. මොකද ඒවා මේ මගේ රූපයයි මේ මගේ වේදනාවයි ආදී වශයෙන් මමත්වයක් ඉදිරිපත් කරගෙන ඒ පිළිබඳව ඇල්මක් ඇති කරගන්නකොට ඔන්නේ කුබ්බති වෙනවා. ඉතින් ඒ වගේ මිදුණු අවස්ථාව තමයි සබ්බූපදී පටිනිස්සග්ග කියන වචනයක් යොදනවා නිවනට. සියලුම උපදීන් අතහැර දැමීම. සියලුම උපදීන් අතහැර දැමීම කියනකොට දැන් අර ගෘහපතියා කරා වගේ ඒ තමන්ගේ වස්තුව දූ දරුවන්ට පවරලා දීලා ඒ කර්මාන්ත වලින් ව්‍යාපාර වලින් ඉවත් වුණු පමණට නිරුපදි වෙන්නේ නැහැ. මේ හිතේ තියෙන රූප වේදනා සංඥා සංඛාර විඥාන කියලා මෙතෙක් සංසාරේ ගොඩ ගසාගෙන ආපු මේ පංචස්කන්ධයත් අතහරින්න වෙන එක අතහරින්න වෙන්නේ අර කියාපු මාර්ගඵල අවස්ථාවේදී ක්‍රමක්‍රමයෙන් විදර්ශනා වඩලා අනිත්‍ය දුක්ඛ අනාත්ම ප්‍රත්‍යක්ෂ කරගෙන ඒ තුලින් මේ රූප වේදනාදී මේ අනිත්‍ය ස්වභාවය දුක්ඛ ස්වභාවය අනාත්ම ස්වභාවය ශූන්‍ය ස්වභාවය හිස් බව මේක හරියට ප්‍රත්‍යක්ෂ තමන්ම ප්‍රත්‍යක්ෂ කරගෙන කරගත්තු අවස්ථාවේදී ඉබේටම ගිලිහෙනවා එපාකමක් ඇති වෙනවා. එපාකමක් ඇති වෙලා අර තමන්ගේ කරේ හදිසියෙ එල්ලපු මලකුණක් වගේ මේක තල්ලු වෙලා යන අවස්ථාවක් තිබෙනවා. ඒ අවස්ථාවේ තමයි යන්න මාර්ගඵලය ප්‍රත්‍යක්ෂය ලැබෙන්නේ. ඕකටයි නිවන කියන්නේ. ඒක තමයි ලොකුම සැනසීම කියලා කියන්නේ. බර බිම තැබුවා කියලා කියන්නේ ඒකට. පංචස්කන්ධ භාරය බිම තැබුවා කියන්නේ. තියොන්න ඔය නිවන කරා යන ගමනයි මේ පින්නතුන් අද දවසේ මේ ශීල සමාදාන ආදීන් ධර්ම ශ්‍රවණ ආදීන් මේ කරන්නේ. ඉතින් කල්පනා කරන්න ඕන අද මේ ධර්ම දේශනාව අපි හැම සාමාන්‍යයෙන් අපේ ඒක බුද්ධ දේශනාවට අදාළ දෙයක්. සරල ආන්දමින් පටන් ගත්තට සමහර විට ක්‍රමක්‍රමයෙන් මේක ගැඹුරු වෙනවා. ඒ හැම එකක් ගැනම මේ පින්නතුන් කල්පනා කරලා තමන්ගේ පරමාර්ථයට එක ගැළපෙන ආකාරයට අපි දේශනා කරන කාරණා තමන්ගේ ජීවිතයට ලං කරගෙන හැකිතාක් ඉක්මනින් මේ ජාති ජරා මරණ ආදී මේ සියලු සංසාර දුකින් අත් මිදිලා අර කියාපු ලෝක වර්ධන සුසාන වර්ධන ප්‍රතිපත්තියෙන් මිදිලා මේ ලෝකයේ කෙලවර කරන ලෝකයෙන් එතර වෙන ඒ ලෝකෝත්තර වූ ඒ බුදු පියාණන් වහන්සේ දක්වා වදාළ උතුම් නිර්වාණ අමෘතය ලබා ගැනීමට සෝවාන් සකදාගාමී අනාගාමී අරහත් කියන මාර්ගඵල ප්‍රතිවේදයෙන් නියුතුම් නිර්වාණය නිරුපදිතත්වයේ ලබා ගැනීමට මේ අද දින රකින්න ලද සීලය කරන ලද භාවනාව මේ අසන ලද මේ සද්ධර්ම හේතු වාසනාව උපනිශ්‍රේ වේවා කියලා ප්‍රාර්ථනා කරගන්න. දැන් එතකොට මෙතෙක් මේ අපි ධර්ම දේශනාමය ධර්ම ශ්‍රවණීමේ වශයෙන් මේ රැස් කරගත්තු කුසල සම්භාරේ ඒ තම තමන් නම් ඉන්නේ ඇසීමේ පරිලෝකීය ආ වූ යම් තාඥාතීන් වෙත්නම් ඒ ඥාතීනොත් වගේම දිව්‍ය බ්‍රහ්ම රාජානන් වහන්සේලාගේ සම්‍යක් දෘෂ්ටික දෙවි දේවතාවුනුත් අනුමෝදන් වී අවීචයේ සිට අකනිටා දක්වා වූ සීල සත්වයන් අනුමෝදන් වී හැකිතාකික්මනින් මේ ප්‍රාර්ථනීය බෝධියකින් උතුම් මමා මහණෙනින් සැනසෙත්වා කියන ප්‍රාර්ථනාව ඇති කරගෙන මේ ගාථා කියන්න එත්තාවතා චම්හි සම්භතං පුඤ්ඤ සම්පදං සබ්බේ දේවා අනුමෝදන්තු සබ්බ සම්පatti සිද්ධියා සබ්බේ දේවානුමෝදිත්වා බුද්ධන්තු අමතං පදං ආකාශට්ඨා ච භුම්මට්ඨා දේවානාගා මහින්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ශාසනං ආකාශට්ඨා ච භුම්මට්ඨා දේවානාගා මහින්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනං ආකාශට්ඨා ච භුම්මට්ඨා දේවානාගා මහින්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු සම්මං සදා දුක්ඛප්පත්තා ච නිදුක්ඛා භයප්පත්තා ච නිභයා සෝකප්පත්තා ච නිස්සෝකා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 සග්ග සම්පatti නීවච අතෝ නිබ්බාන සම්පatti මිනාතේ සමිජ්ජතු පින්නතුනි ඔබ සවන් දුන් මෙම දේශනය පිරිසුදු ධර්ම දානයක් වශයෙන්ම අප ඉදිරිපත් කරන බැවින් ඒ කිසිවක් කිසිදු අයුරකින් මුදලට විකිණීම සපුරා තහනම් බව කරුණාවෙන් සලකන්න